එන්නතුනේ අපේ මේ කතා කළ දහම් කරුණ වල පොඩි ඉතිරියක් තියෙනවා. අපි ක්‍රමානුකූලව ආවර්ජන කරගන්න මම කළ දේශනාවන් අපේ ජීවිතවල පවතින ජීවිතවල සැබෑ ස්වභාවය පිළිබඳ පොඩි ආවර්ජනාවක් කළා මම කෙනා කෙනාට ජීවිතයට යොමු වෙලා බලන්න කියලා. ඒ අනුව ජීවිත ගැන අපේ සම්මර්ෂණය කරනකොට අපිට වැටහුණා අවබෝධයක් ඇති වුණා ජීවිතවල පවතින සැබෑ ස්වභාවය දුක්ඛදායක බව ලෝකෙ තුළ. එබඳු දුකදායක වටපිටාවක් තියෙන ලෝකෙ තුල ලෝකයේ තුල කෙනෙකුගේ මනස ගැන අපිට මම හිතන්නේ යම් පමණක අවබෝධයක් ලැබුණා. ඊට පස්සේ එබඳු මානසික වටපිටාවක් තියෙන ලෝකයක පහළ වෙලා බුදුරජාණන් වහන්සේ ඒ ලෝකෙට දේශනා කළ ධර්මයේ පෝෂණය වෙන මනස තුළ ඒ ලෝකයේ තුල පවතින සැබෑ ස්වභාවය දකින අවදිවත් මනසක් ගොඩනැගෙන ආකාරයක් අපි දලුවා. ඒ අනුව අපිට හම්බුණා ලෝකයේ තුල පවතින දර්ශනයක් එකට මිත්‍යා දෘෂ්ටි කියලා. එහෙම මිත්‍යා දෘෂ්ටියේ අපි දැක්ක ලෝකයේ තුල දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මාර්ගය කියන්නේ හතරම පවතින ස්වභාවයෙන් වෙනස් ස්වභාවකින් ලෝකය දැක්කා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ හතරම ඒක ටිකක් වෙනස් ආකාරයකට. වෙනස් ආකාරයකට නෙමෙයි පවතින ස්වභාවය. අපේ ජීවිතයක අපි දකින ස්වභාවයට වඩා වෙනස් ආකාරයකට. දුකට හේතුව පෙන්නලා දුක කියන එක පටිච්ච සමුප්පන්නයි. හේතුන්ගෙන් උපන්න දෙයක්. ඒ හේතුව නිරුද්ධ කරලා දුක කියන එක නිරුද්ධ කරන්න පුළුවන් ධර්මයක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. නුවණක් තියෙන කෙනාට දුක් විඳින්න ඕනේ නැහැ හැමදාම. දුක කියන එක නැති කරන්න පුළුවන් එකක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඉතින් මේ ධර්මය අපි කතා කර කර හිටියේ අපි දුක බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක කතා කළා. දුක ඇතිවීම උපමානුසාරයෙන් කතා කළා. දුක නැතිවීම ගැන උපමානුසාරයෙන් කතා කළා. අපිට ඉතුරු වුණා මොකද්ද තව? දුක නැති කරන මාර්ගය ගැන ටිකක් කතා කරමු. අපි මේ වෙලාවේදී දුක නැති කරන මාර්ගය ගැන ටිකක් නොනේ සම්මර්ෂණය කරමු. සම්මර්ෂණය කරලා බලමු. අපිට එතකොට මේ දුක නැති කරගන්න මාර්ගය මොකක්ද කියලා හිතින් කරගන්න පුළුවන්. එහෙම වුණාම අපිට පුළුවන් අපේ මේ ජීවිතේදීම දුක කියන එක අපිට අයින් කරගන්න. මෙතන මතක් කරන්න විශේෂ යමක් තියෙනවා. හැම ආගමකටම දහමකටම වඩා බුදුදහම වටිනවා. ඇයි එහෙම කියන්නේ? හැම ආගමකින්ම දහමකින්ම දර්ශනයකින්ම දුකෙන් මිදීම පෙන්වන්නේ මරණයෙන් පස්සේ. එබඳු පරිසරයක් තියෙන මේ ලෝකෙ තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක් විඳිනකොට දුක් විඳලා පස්සේ දුකෙන් මිදීම පළක් නැහැ දුක් විඳින ජීවිත ගත කරන ලෝකයාට ඒ දුක්සහගත ජීවිතයෙන් මිදීමමයි අවශ්‍ය වෙන්නේ එහෙනම් මරණයෙන් පස්සේ නෙමෙයි මේ දුක් විඳින ජීවිතයේ තුලදී මේ දුකෙන් මිදෙන්න මාතක්. ඒ නිසා බුදුදහම ගොඩක් වටින්නේ. ඒක දෙන්නේ ධම්මං විනා නැති පිතාච මාතා. තමේව තානං සරණං පටිච්ච. තස්මාය දෝකිච්ච මඤ්ඤප්පහාය සුනාත ධාරේත චරාත ධම්මේ. ධර්මය හැර පිට කරන වීම පිණිස මවෙක්වත් සියෙක්වත් නැහැ. ඇයි එහෙම වෙන්නේ? මේ ලෝකේ දරුවෙකුට තියෙන ලොකුම මිම්ම ලොකුම සම්පත දෙනවා කියන්නේ. ඉතින් ඒ දෙමව්පියන්ටවත් පුළුවන් කමක් නැහැ තමන්ගේ ජීවිතේ දුකක් ගැලමෙන පිළිත වෙන්නේ. තමන්ට ලෙඩ රෝග හැදෙනකොට, මහලු වෙනකොට, මරණයටපත් වෙනකොට අම්මට තාත්තට බෙර ගන්න පුළුවන්ද? බෑ. ඒක ධම්මං විනානත්ති. හැබැයි එකක් වෙන්නවා. ධර්මයට හැර ධම්මං විනානත්ති. ධර්මය හැර අම්මට තාත්තට අධ්‍යය දෙර ගන්න. ලෝකෙ ලොකුම මෙන්න තිබ්බා. බුදුරජාණන් වහන්සේ. ඒ දුකෙන් බේර ගන්න. ධර්මයට විතරයි තමන්ව බේර ගන්න පුළුවන් ඒ නිසායි. කිසිම දෙයකට කිසිම කෙනෙකුට බේරගන්න බෑ කිව්වොත් නිදෙන්න පුළුවන් අපිට. බෑ. එහෙනම් ධර්මය හැර පිටසරණ වෙන්න මවෙක්වත් එක්කත් නැහැ. සමාජ සමාජෙම පිටයි. එහෙනම් කෙනා කෙනාම මේ ධර්ම තමන්ගේ సంతානෙ උපදවා ගන්න උත්සාහවත් වෙනවා. ඒ නිසා තස්මාය බොකිච්ච බොහෝ කටයුතු අයින් කරන්න කියලා. සමහරුන් පන්සලකට යනවත් වෙලාවක් නැහැ. වැඩ වෙලාවක් නැහැ කියනවන්නේ. එඳ කියන බොහෝ කටයුතු අයින් කරන්න. සුණාත හොඳට ධම අහන්න, ධාරේශ ධාරණය කරගන්න යන හැසිරෙන්න කියලා. එහෙනම් අපි මොන විදිහට හැසිරලාද මේ දුක නැති කරන්න කියන එක ටිකක් බලමු. දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව අපිට ඉතුරුනා සාකච්ඡා කරන්න. දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාවේ මුල්ම අංගය මොකද්ද? සම්මා දිට්ඨි. එතකොට සම්මා දිට්ඨි නිවැරදි දැකීම. මොකද්ද නිවැරදි දැකීම කියලා අපි බලමු. අර ඉතල උපමාවම සිහි කරගන්න අපි දැක්කා මැනික කියන්නේ ඔය මැනික නැතිවීම සහ ඇතිවීම නිසා අපට දුක් දුම්නස් එන හැටි. දුකට හේතුව බුදුරජාණන් වහන්සේ පෙන්වනවා දුකට හේතුව තණ්හාව. හැබැයි තණ්හාවට හේතුවක් තිබුණා නේ. මොකක්ද? තණ්හාවට හේතුව නෑ නෑ අර උපමාව මම කියන්නේ. වටිනාකමකින් දැකපු එක නේද? වටිනාකමකින් දකින්න හේතුවක් තිබුණා. මොකද්ද? මණිකක් හැටියට දැක්කනේ. ඔන්න මණිකක් හැටියට දැකපු හිඳයි වටිනා උනේ ඒ හිඳයි තණ්හාව ඇති උනේ තණ්හාවේ ප්‍රතිඵල ටික තමයි අනිත් ඔක්කොම ටික. දඬු මුගුරු ගන්න එක, කඩු කිනිස ගන්න එක, ආරක්ෂා කරන එක, තව කෙනෙකුට අයිති වෙන්න නොදෙන එක, Taman අයිති කරගන්න එක, ඒව නැති වෙනකොට දුක එන එක, ඇතිවීමෙන් දුක එන එක මේ ඔක්කොම මොකේ ප්‍රතිඵලද? තණ්හාවේ ප්‍රතිඵල. එහෙනම් ගෙවල් දොරවල් වල දඬු මුගුරු තියාගෙන ආරක්ෂා කරනවා නම් මොනවා මොනවා හරි දුක් දුම්නස් එනවා නම් ඔක්කොම දකින්න ඕන Tamanගේම තණ්හාවේ ප්‍රතිඵල දෙනවා. එතකොට ඊට පස්සේ දෙවනි උපමාවෙන් පෙවුණා අපිට උපමාවෙම අනිත් පැත්තෙන් අපිට පෙවුණා වීදුරු ගලක් කියලා දකින්න කොටයි අපිට වටිනාකම නැති වුණේ. ඒ වටිනාකම නැති වෙච්ච නිසායි තණ්හාව කියන එක නැති වුණේ. තණ්හාව නැති වෙච්ච එකේ ප්‍රතිඵලය තමයි මගේ කියලා ගත්තේ නෑ. ආරක්ෂා කරන්න ගියේ නෑ. ඒ හින්දා දඬු මුගුරු ගන්න ඕනේ නෑ අපිට. ඇයි අපිට මසුරුකමක් නැහැ මේක අනුහාතටපත් නොවේවා කියලා අදහසක් නැහැ කවුරුත් ගත්තත් කමක් නැහැ කියන තැනක තමයි තියෙන්නේ මනස. ඒ හින්දා ආරක්ෂාවක් නැති වුණේ අපිට. එතකොට එහෙම රකින්නේ නැති තත්ත්වයටපත් වෙච්ච දේ නැති වුණා කියලා තකට දුකක් ආවේ නැහැ. තිබුණා කියලා දුකක් ආවේ නැහැ. ඒ දුක නැති වෙන්න හේතු ටික ඔක්කොම වුණා මොකක් නැති වෙච්ච හින්දාද? සංහාව නැති වෙච්ච හින්දායි. හැබැයි සංහාව නැති වෙන්නත් හේතුවක් තිබුණා නේද? මොකද්ද හේතුව? වීදුරු ගලක් ඇටියට දැකපු හින්දා. එකම වස්තුව හොඳට බලන්න භෞතික తত্ত্বය කිසිම වෙනසක් උනේ නැහැ. ඒ දිහා බලන අපේ බැල්ම විතරයි වෙනස් වෙන්නේ. මණිකක් කියලා දකිනකොට අපිට වෙච්ච දේ වීදුරු ගලක් කියලා දකිනකොට අපිට වෙච්ච දේ අපි තුල ඇති වෙච්ච වෙනස්කම සූර්යයක් නම් නෙමෙයි නේද? විශාල වෙනස්කම. එතකොට මිච්ඡා දිට්ඨි කිව්ව මණිකක් නොවන තන වීදුරු ගලක් පවතින තන මණිකක් ඇතුළේ දකින්න එක නිවැරදිද වැරදිද? වැරදි. ඒ වැරදි දෘෂ්ටිය හේතු වුණා තණ්හාවට නේ. ඒ තණ්හාව හේතු වුණා දුක එන්න. දුකට හේතුව තණ්හාව, තණ්හාවට හේතුව වැරදි දැකීම. සම්මා දිට්ඨි වීදුරු ගල වීදුරු ගලක් හැටියට දකිනවා. එතකොට තණ්හාව නැති වෙනවා දුක නැති වෙනවා. මොන දැන් අපි දුක දැක්ක දුක ඇතිවීමක් දැක්කා දුක නැතිවීමක් දැක්ක නැති කරන මගක් නැති කරන දුක නැතිවීම දැක්කා. දැන් අපිට මග හම්බ වෙනවා එතකොටම. වීදුරු ගලක් හැටියට දැක්කහම දුක නැති උනේ. එහෙනම් මේක වීදුරු ගලක් හැටියටම දකින්න ඕනේ. වීදුරු ගලක් හැටියට බලන්න පුරුදු වෙන්න ඕනේ කියලා මේක තමයි දුක නැති කරන මඟ කියලා අපිට හම්බුණා. නේද? ඒ වගේ අපිට මැණිකක් වගේ හම්බෙච්ච ලෝකෙ තුල සෙවුණා නිට්ටයයි සැපයි ආත්මයි කියලා අපි දකින හින්දා මේ දේවල් මේවා මගේ මේවා මම මේවා මගේ ආත්මය කියලා දකිනවා ඒ වගේම මේවා නිට්ටය හැටියට ස්ථිර හැටියට දකිනවා ඒ වගේම මේ ලෝකේ මේ දේවල් සැප හැටියට දකිනවා නිට්ටයයි සැපයි ආත්මයි කියලා දකින දැකීම තමයි අපිට තණ්හාව ඇති කරන්න හේතු වෙලා තියෙන්නේ ඒ තණ්හාවයි අපිට දුක ගෙනල්ලා තියෙන්නේ. එහෙනම් දුක නැති කරන්න නම් තණ්හාව නැති කරන්න ඕනේ. තණ්හාව නැති කරන්න නම් මොකද නැති කරන්න වෙන්නේ? මිච්ඡා දිට්ඨි. වැරදි දැකීම මොකද්ද? නිට්ටයයි සැපයි ආත්මයි කියන දැක්ම නැති කරන්න. එහෙනම් දකින්න ඕනේ කොහොමද? අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දැක්කොත් එදාට අපි සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බිදි දුක්ඛේ ඒ සමග්ගෝ සුද්ධිය. දුකාපු දේවල් ගැන කලකිරෙන එදාට අපි. එහෙනම් මේ ලෝකයම අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් කියලා දකින්න ඕනේ. දැකපු දවසටයි අපිට තණ්හාව කියන එක නැති වෙන්නේ. තණ්හාව නැති වෙනකොට දුක කියන එක නැති වෙනවා. දැන් මේ එකින් එක ඔක්කොම කරන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ දුක නැති කරන්න කියලා මොනවත්ම කරන්න ඕනේ තණ්හාව නැති කරන්න පුළුවන්. තණ්හාව නැතිකොට දුක කියන එක නැති වෙනවා. තණ්හාව නැති කරන්න කියලා ඔයගොල්ලෝ මුකුත් කරන්න ඕනේ ඔයගලන්ට මේ ලෝකය අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් කියලා දකින්න. එතකොට තණ්හාව නැති වෙනවා. ලෝකය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දකින්න නම් මොකක්ද අපි කරන්න ඕනේ? මොකක්ද කරන්නේ? ලෝකය කියන්නේ මොකද්ද කියන්නේ මොකද? ගොඩක් ලෝක තියෙනවා නේ. අපි මෙහෙම ගත්තොත් ඔව් එහෙම ගත්ත හැකි. බම්බයක් වගේ ශරීරයේ ගන්න පුළුවන් කැටි කරලා අපි කියමු රාජ කියන හාමුදුරුවෝ හා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීන් වහන්සේ වහන්සේ ලෝකේ ලෝකේ කියලා කියනවා කොපමණකින් ලෝකේද? රාද ඇස ලෝකයයි රූපේ ලෝකයයි චක්කු විඥානේ ලෝකයයි චක්කු සම්පස්සේ ලෝකයයි චක්කු සම්පස්සෙන් සුවෝ හෝ දුක්ඛ නොදුක් නොසු යම් වේදනාවක් උපදිනා මේද ලෝකයයි මේ වගේම පෙන්වන මොකද්ද අටලොස් ධාතුව අටලොස් ධාතුව කියනකොට කීයද ධාතු 18ක් වෙනවා. කන ලෝකයයි, ශබ්ද ලෝකයයි, සෝත විඥානයේ ලෝකයයි. නාසය ලෝකයයි, ගන්ධය ලෝකයයි, ගහන විඥානයේ මේ වචන මෙහෙම කියවම තේරෙනව නේද? දිව ලෝකය රස ලෝකයයි ජීවහා විඥානය ලෝකයයි. කය ලෝකයයි රූපය මේ පොට්ටම්බ ධාතුව ලෝකයයි කාය විඥානය ලෝකයයි මනස ලෝකයයි ධර්මාරමණ ලෝකයයි මනෝ විඥානය ලෝකයයි මෙන්න මේ කොටස් ටික කැටි කරලා කියනවා කැටි කරලා කියනවා අටලොස් ධාතුව කියලා ධාතු ධාතු 18ක් කියලා මෙන්න මේ හැම ධර්මතාවයකම අනිත්‍ය දකිනවා. මේ ධර්මයන්ගේ අනිත්‍යතාවය ස්ථිර නොවූ බව දකිනවා. මේ නිවැරදි දැකීම මොකක්ද අපි කිව්වේ නිවැරදි දැකීම කියලා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දකින්න සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියට හේතුවක් වෙන විද්‍යාව. මෙන්න මේ විද්‍යාව නිසයි සම්මා දිට්ඨිය කියනක උපදින්නේ. විද්‍යාව විද්‍යා උපාදෝ අවිද්‍යා නිරෝධා. එතකොට අපි මේ ටික පොඩ්ඩක් බලමු මොකක්ද කියලා. මම අවිද්‍යාවත් මිත්‍යා දෘෂ්ටියත් විද්‍යාව සම්මාදිට්ඨියත් අතර ඕගලන්ට ප්‍රශ්නයක් තියෙනවද? නොතේරෙන බවක් තියෙනවද? තියෙනවනම් කියන්න මම කියන්නේ. අවිද්‍යාවයි මිත්‍යා දෘෂ්ටියයි කියලා ධර්මතා දෙකක් තියෙනවා. විද්‍යාවයි සම්මාදිට්ඨියයි කියලා ධර්මතා දෙකක් තියෙනවා. මේකේ ප්‍රභේදය තේරෙනවා. මොකද අපිට සම්මා දිට්ඨිය කියන එක උපදවා ගන්න ඒක ඔබෙන් වූ ධර්මතාවයකට නොවන ඕනේ. මිත්‍යා දිට්ඨිය දුරු කරන්න ඒක ඔබෙන් වූ ධර්මතාවයකට නොවන ඕනේ. ඕන්න මම තව පොඩි උපමාවක් කරගෙන පැහැදිලි කරන්න. දැන් අපි මෙහෙම ගන්න. අපි කියමු දැන් ත්‍රිසංගත සතේ වතුරකට එදෙනවා කියන්නේ දැන් වඳුරෙක් වගේ සතෙක් කියන්නකෝ සතෙක් වතුරට එදෙනකොට දැන් වතුර එදෙන ඉස්සෙල්ලා එහෙම ඡායාවක් යගේ තිබුණාද නෑ ඔන්න එයා එබුණු නිසාම ඡායාවක් හටගන්නවනේ නේද දැන් මෙයා මුලින්ම ඇත්ත ඇති හැටි දකින්නේ මොකද්ද මේ මගේම ඡායාවයි කියලා ඇත්ත ඇති හැටි දකින්නේ ඇත්ත ඇති හැටි නොදකින නිසා වැරදි දැකීමක් ඇති වෙන යාට තව සතෙක් ඉන්නවා කියලා. ඒ හින්දා ඉන්න සතාට බුරනවා බුරගෙන පයි කියන්නකෝ. දැන් අනිත් සතා කෙරෙහි තරහෙන් පයින් එක එයාගේ කාය කරනවා. බුරණ එක නැත්තම් වඳුර පුරන්නේ නැහැ බල්ලෙක් <laughs> බල්ලෙක් වගේ සතෙක් ගන්නකො දැන් බල්ලෙක් කියලා හිතන්නකො දැන් මේ බල්ලා බුරාගෙන පයින් පයින් එක කාය කර්ම බුරණ එක වාචික කර්ම ඒ දෙක කෙරුවේ තව වතුරේ බල්ලෙක් ඉන්නවා කියන අදහසින් ඉඳන්නේ නේද ඒක එයාගේ මනෝ කර්මය මොකද්ද මිත්‍යා දිට්ඨි වැරදි දැකීම එතකොට ඒ වැරදි දැකීමට හේතුව මොකද්ද? අවිද්‍යාව ඇත්ත ඇති හැටි නොදන්නා එක. මේ මගේම ඡායාව කියලා නොදන්නාකම. අවිද්‍යාපච්චය සංඛාර. කාය සංඛාර, වචි සංඛාර, මනෝ සංඛාර. අවිද්‍යාව නිසායි හිත කය වචන කියන තුන්දරේ ක්‍රියාවක් වෙන්නේ. තමන්ගේම ඡායාව තමන්ගේම ඡායාව හැටියට නොදන්නාකම නිසායි තව සතෙක් ඉන්නවා කියලා වැරදි දැක්ම ඇති උනේ ඒ හින්දායි බුරණ පයින් එක උනේ එතකොට ඒ වැරදි දැකීම මිත්‍යා දිට්ඨි කියනවා ඒකට හේතු නම් මොකද්ද අවිද්‍යාව තේරුණාද දැන් අවිද්‍යාවයි මිත්‍යා දිට්ඨියයි අතර වෙනස ඊට පස්සේ දැරි වෙලා මෙයාට ඌ දේ ඌ විදිහට දකින්න නුවණක් තිබුණා. විද්‍යාවක් පහළ වුණා. මේ මගේම ඡායාව නේද කියලා දැක්කොත් ඇත්ත ඇති හැටි තව සතෙක් ඉන්නවා කියන වැරද්දක්මක් තියෙන්නේ නෑ එතකොට එහෙම කෙනෙක් නැති බව දකින්නනේ අනාත්ම විද්‍යාව ඇති කල්ලි මොකද වෙන්නේ මිත්‍යා දෘෂ්ටිය නැති වෙනවා දැන් එහෙම වුණොත් මේ මගේම ඡායාව කියලා දැනගත්තොත් තව සතෙක් ඉන්නවා කියලා අදහසක් තියෙනවද? එහෙම උනොත් බුරනවද? එහෙම උනොත් පයින්නවද? එතකොට අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ. ඒ කියන්නේ හිතින් කින් කිරින් නිරුද්ධ වෙනවා. අවිද්‍යාව නිරුද්ධ වුණාට පස්සේ අවිද්‍යා සාගත සිතින් කින් කිරින් නිරුද්ධ වෙනවා. ඒ වගේ අපිට ඇහැ රූපය චක්කු විඥානය කියන මේ ධර්මතා ටික උපදින තැන පවතින විද්‍යාවක් තියෙනවා. මේ විද්‍යාව විද්‍යාවක් හැටියට නොදකිනකොට අපිට ඇතිවෙන මිත්‍යා දිට්ඨි. අපිට පුද්ගලයෙක්ව පේන්නේ. තියෙන දෙයක්ව පේන්නේ. සැපසහගත දෙයක් පේන්න වෙනවා. මේ හැම ආයතනයකට හැමයි. අර සිදුවෙච්ච දේ සිදුවෙච්ච හැටියටම තේරුම් ගන්න පුළුවන් නම් සිදුවෙච්ච හැටියටම තේරුම් ගන්න පුළුවන් නම් අපිට මේ මිත්‍යා දිට්ඨිය දුර වෙනවා සම්මා දිට්ඨිය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා තේරෙනවා අපිට ඕනේ ඇහැ අනිත්‍යයි, ඇහැ දුකයි, ඇහැ අනාත්මයි කියලා තේරුම් ගන්න. හැබැයි හොඳට මතක තබා ගන්න ඕනේ. මම මේ කතා කරන්න හදන දේ වෙනදට මේගොල්ලෝ හිතපු දෙයට වඩා වෙනස් කියලා මට හිතෙනවා. ඇහැ අනිත්‍යයි, ඇහැ දුකයි, ඇහැ අනාත්මයි කියලා කියනකොට ඕගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ ඇහැ ඇතුලේ රූපය ඇතුලේ චක්කු විඥානය ඇතුලේ නමුත් මම කියන්නේ ඇහැ අනිත්‍යයි, ඇහැ දුකයි, ඇහැ අනාත්මයි කියලා කියන්න නම් ඇහැ උපදින්න ඉස්සෙල්ලා පවතින නුවණක් තියෙන්න ඕන හින්දා. මේ ලෝකේ කැරගෙනවන්නේ නේද? කොච්චර වේගෙන් කැරගෙනවද කියනවද? 60 කිලෝමීටර කීයක වේගෙන් කැරගෙනවද? මට මතක නැහැ. කොහොම හරි ගොඩාක් වේගෙන් මේ ලෝකේ කැරකෙනවනේ. දැන් කැරකෙන බව අපි දන්නවනේ. ඇයි දන්නේ නැත්තේ? අපි කැරකෙන එක ඇතුලේ හින්දානේ. ලෝකේ කොච්චර වේගෙන් පැයට කිලෝමීටර් 1000ක වේගෙන් නෙමෙයි පැයට කිලෝමීටර් කෝටියක වේගෙන් කරපුණොත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඇයි ඒ? කැරකෙන එක ඇතුලේ අපි ඉන්න හින්දා ඉතින් ලෝකේ කැරකෙනවා කියලා දකින්න නම් මොකද්ද වෙන්නේ? මොකද්ද කරන්න ඕනේ? පිටින් ඉන්න ඕනේ නේ? මේ ලෝකෙට පිටින් ඉන්න ඕනේ නේද? ප්ලේන් එකකවත් ජෙට් එකකවත් නැගලා අධ්‍යාවකාශයට ගියොත් නම් තේරෙන්නේ මේ ලෝකේ කැරකෙනවා කියලා. හා ඇත්තද නැත්තද? දැන් අපිට කැරකෙන බව තේරෙන්නේ නැත්තේ ඇයි? කැරකෙන එක ඇතුළේ ඉඳලා කැරකෙන එකට පිටින් හිටියොත් විතරයි නේද අපිට කැරකෙන්න පුළුවන්. ලෝකයේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ලෝකයේ ඇතුළේ ඉඳගෙන තේරෙන්නේ නැහැ. ලෝකෙන් පිටට යන්න ඕනේ. ලෝකෙන් පිටට ගිය මනසකටයි ලෝකයේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා තේරෙන්නේ. මේ ඇහැ අනිත්‍යයි ඇහැ දුකයි ඇහැ අනාත්මයි කියලා කියන්න නම් ඇහැ දුක චක්කු විඤ්ඤාණ කියන ධර්මතාවයේ Nirodhe නැතිතන නුවණට අපි හසු වෙනවා. එතකොටයි දන්නේ අපි ඇහැ අනිත්‍යයි ඇහැ දුකයි ඇහැ අනාත්මයි කියලා. මොනතර වෙනස? මේක හිතන්නත් බැරි සමහර විට මම උදේ කතා කරපු ටික හරලයි ඒ ටික තේරුණානේ. හැබැයි දැන් කතා කරන ටික නම් ටිකක් ගැඹුරු වෙනවා. අපි පැයට කිලෝමීටර 10 ගානක වේගයෙන් යන රොකට් එකක නැගලා ගියොත් කොච්චර වේගෙන් ඒක ගියත් අපිට ඒක ඇතුලේ තියෙන ටික හැම වෙලාවෙම හම්බ වෙන්නේ නිත්‍ය වෙන්නේ නේද? රොකට් එක ඇතුළේ තියෙන ටික අපිට ඇති බවට මෙහම්බ වෙන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ රොකට් එක යෑම හෝ නොයෑම හින්දා නෙමෙයි අපිට දුක ඇති වෙලා තියෙන්නේ මේ ඇතුලේ අපිට හම්බ වෙන ටිකේ නිත්‍ය බව මතයි. එහෙනම් දැන් ඒ ටිකේ අනිත්‍ය බලා ගන්න ක්‍රමයක යෝනේ අපිට. ඒක මම මතක් කළේ ඒ රොකට් එක පැයට කිලෝමීටර් 1000 ගානක වේගෙන් යනවා වගේ. අපි අසුර කරන මේ ලෝකේ ගොඩක් දෙනෙක් කතා කරනවා රූප කලාප බිඳි බිඳි යනවා චිත්තජයසික බිඳි බිඳි යනවා වරක් දැකපු කෙනෙකුට තව වරක් දකින්න බැරි මට්ටමට අනිත්‍යයි කියලා අපි කතා කරනවා. මම දැන් කතා කරන අනිත්‍ය එහෙම එකක් නෙමෙයි කියන්නේ. ඒ කොච්චර අනිත්‍ය වුණත් අපිට දැන් හම්බ වෙන නිත්‍ය බවනේ. අපිට දුක් දුන්නස් වෙනවනේ මේ ලෝකයේ ඇති බවකින් මෙන්න මේ අපිට ඇති බවකින් හම්බ වෙන මෙන්න මේ ටික ටිකේ අනිත්‍යතාවය අපිට දකින්න ඕනේ. ඒ දැකීම මතයි අපිට දුකෙන් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. මේ රූප කල ඒ කියන්නේ රොකට් එක ඇතුලේ ඉන්න අපි ඇතුලේ ඉඳගෙන දැන් රොකට් එක තප්පරයක කිලෝමීටර 100 ගණනක් වේගෙන් යනවා ඇති කියලා නුවණින් හිතුවා කියලා අපිට මොකක්ද වෙනවද? වෙන්නේ ඒ වගේ තමයි දැන් රොකට් එක ඇතුළේ තමයි දැන් මේ ලෝකයේ ආත්ම භාගය ඇතුළේ එහෙම ඉඳගෙන නුවණින් හිතනවා රූප කලාප බින්දි බින්දි යනවා කියලා අනිත්‍ය. එහෙම හිතුවට අපිට මුකුත් වෙන්නේ ආයි ලෝකේ හම්බ වෙන්නේ නිත්‍ය බව. ඉතින් අපිට යමක් වෙනවා නම් වෙන්න ඕනේ මේ හම්බ වෙන ලෝකෙ. නේද? දුක නැති කරන්න පුළුවන් වෙන්නේ එතනින්නේ. එහෙනම් දැන් ඇහත් රූපේ චක් විඤ්ඤාණ කියන මේ ටිකේ අනිත්‍ය අපි බලමු. එන්න මෙතන තමයි මට කියන්න අමාරුද. ඔන්න ඔය තැන මතක් කරගෙන එනකොට තමයි අපිට බුදු දහම හම්බ වෙන්නේ. බුදුදහමේ හේතුඵල ධහම හම්බ බෞද්ධ දර්ශනය අපිට හම්බ මෙන්න මේ ඇත්ත ඇහිටි දකින්න කියන තැනට එනකොට අපි දැන් ක්‍රමානුකූලව ආවා යම්කින්චි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං යමක් හේතුන්ගෙන් හටගන්නේ නම් සියල්ල හේතු නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා කියලා දකින්න ඕනේ ඒ දැකීමයි අපිට ඇහැ අනිත්‍ය දෙයක්, ඇහැ දුක්ඛයක්, ඇහැ අනාත්ම දෙයක් කියන දර්ශනය ළඟ සිටින්නේ. ලෝකයේ අනිත්‍ය දෙයක්, දුක්ඛයක්, අනාත්ම දෙයක් කියලා දකින්න නම් අපිට දකින්න වෙනවා මොකද්ද? හේතුඵල ධර්ම. අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ දර්ශනය අපි ඉගෙනගෙන තියෙනවා. උපතිස්ස පරිද්දාජකයා අසජී හාමුදුරන් වහන්සේට හම්බ වෙනකොට අසජී හාමුදුරන්ගෙන් අහනවා ඔබගේ ශාස්ත්‍රඥ වහන්සේ කවුද? ඔබගේ ශාස්ත්‍රඥ වහන්සේගේ දර්ශනය මොකද්ද? ඔබ කවරෙකින්ද පැවිදි වුණාද? ඔබට කවරෙකුගේ ධර්ම රුචිද කියලා. එතකොට අසජී හාමුදුර මොකද කිව්වේ? මට ඒ භාගවත් අරියත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේ රුචි. උන්වහන්සේ ඒ ශාස්ත්‍රඥ වහන්සේ මගේ ශාස්ත්‍රඥ වහන්සේ. උන්වහන්සේගේ දර්ශනය මේ බඳු. "යේ ධම්මා හේතුප්පවවා තේසං හේතු තථාගතවාහ තේසං චේ නිරෝධ." එවම් වාදි මහ සමන. යම් ධර්මයක් හේතු නිසා හටගන්නවා නම් ඒ ධර්මයන්ට හේතුවක් ඒ නිරෝධයත් ඒ ශාස්ත්‍රඥ වහන්සේ කියනවා. උන්වහන්සේගේ ධර්මය මට රුචියි. කියලා තේනවා. එහෙනම් දුක නැති කරන ප්‍රතිපදාව හැටියට අපිට ලැබිලා තියෙන්නේ මෙන්න මේ දර්ශනය. මෙන්න මේ ධර්ම ඉගෙන ගන්න ඕනේ. අපි අර කොච්චර කර්ම කතා කළත් දුක නැති කරන ප්‍රතිපදාව කියන එක තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මේ දර්ශනය තුළින් තමයි අපිට ලෝකය කියන එකේ අනිත්‍යතාවය දකින්න පුළුවන්. මෙන්න මේ මාවතේ විතරයි ලෝකෝත්තර වෙන්න පුළුවන්. ලෝකෝත්තර කියන්නේ මොකද්ද? ඈ ලෝකෙන් එතර වෙන්න පුළුවන් වෙන්නේ මේ මාර්ගය. හේතුඵල ධර්ම දකින්න ඕනේ. හේතුඵල ධර්මත පාළියෙන් කියනවා මොකද්ද? පටිච්ච සමුප්පන්නයි කියලා. පටිච්ච කියලා කියන්නේ හේතු හේතුන් කියනවා. හේතුය. සමුප්පන්නය කියන්නේ හටගත්ත කියනවා. පටිච්ච සමුප්පන්නය කියලා කියන්නේ හේතුයෙන් හටගත්ත කියන්නේ. එතකොට හේතුයෙන් හටගත්ත ධර්මයක් ගැන පෙන්වන මේ දර්ශනය අපි තේරුම් ගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඒ දර්ශනය ඊට පස්සේ ගොනවලා තියෙනවනේ ඵල නිරෝධයකට. ඒ හේතු නිරුද්ධ වෙනකොට ඒ ඵලය නිරුද්ධ වෙනවා කියලා නෝනක් කරනවා. හේතුවක් නිසා ඵලයක් හටගන්නවා. හේතුව නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධ වෙනවා කියන නෝනකුත් එන්නවනේ. හේතුව නිසා ඵලයක් හටගන්නවා නම් හේතුව නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධ වෙනවා කියන නෝනක් අපිට එන්න නම් අපිට ලැබිලා තියෙනවනේ මෙන්න මෙතන මෙන්න මේ ටික. හේතුවක් නිසා හටගත්ත ඵලය හේතු එකක් එකට අයිතිත් නැහැ. හේතු ඔක්කොටම අයිතිත් නැහැ. හේතු නැතුව අහේතුකව අප්‍රත්‍යකවත් නෙමෙයි. නමුත් හේතු නිසාමයි හටගන්නේ කියන මෙන්න මේ නුවණ තියෙනවා. මොකක්ද දකින්නවද? ඒ නුවණ ඕනේ හේතුන්ගෙන් හටගත් ධර්මය හේතු නැති වෙනකොට නැති වෙනවා කියන නුවණ ගන්න නම් හේතු නිසා හටගත් ධර්මය හේතු නැති වෙනකොට නැති වෙනවා කියන නුවණ ගන්න නම් නුවණ එන්න නම් හේතුඵල ධහම දකිනකොට මොන නුවණකින්ද දකින්න වෙන්නේ හේතුවක් නිසා හටගන්න ඵලය හේතු එකක් එකකට අයිතිත් නැහැ ඔක්කොටම අයිතිත් නැහැ. හේතු නැතුව අහේතුකවත් නෙවෙයි. හේතු නිසාමයි හටගත්ත කියන හේතු නැතිව නැතිනවා කියන නුවණ එන්න නම් ආන් අර ඉස්සෙල්ලා කියපු ටික තියෙනවා. එතකොට ඒ ටික එහෙම නුවණක් ඇතුව බැලුවොත් එහෙම නුවණක් ඇතුව බැලුවොත් තමයි අපිට හේතුඵල නිරෝධ ධම හම්බ වෙන්නේ. එහෙනම් අපිට මේ දකින අරමුණේ ඇහෙන අරමුණේ ගන්ධ සුවඳ දැනෙන දැනගන්න අරමුණු වල හේතුඵල ධමයක් දකින්න ඕන හම්බ වෙනවා. ඒ හේතුඵල ධර්ම දැකීම මතයි හේතු නිරුද්ධ වෙනකොට ඵල නිරෝධය වෙනවා කියන අවබෝධය ලැබෙනවා. දැන් හොඳට බලන්න මේ ඇහැ නැත්තම් රූපයක් පේනවාද අපිට? බාහිර රූප නැත්තම් අපිට රූපයක් පේනවද? එතකොට මේ දෙකම පේන්න උපකාරයි නේද? චක්කු විඥානේ නැත්තම් අපිට යමක් පේනවද? එහෙනම් ඇහත් රූපය චක්කු විඥාන කියන මේ තුන් දෙනාට කියන තුන් දෙනාගේ එකතුවට කියනවා මොකද්ද? චක්කු සම්පස්සේ කියලා. දැන් මේ චක්කු සම්පස්සය නිසා අපිට විඳින්න පුළුවන් හඳුනන්න පුළුවන් හිතන්න පුළුවන් ධර්මතාවයක් පහළ වෙනවා. ඒකට කියනවා චක්කු සම්පස්සජා වේදනා රූප සංඥා රූප සංචේතනා කියලා. එතකොට මේ විඳින හඳුනන කල්පනා කරන කියන මේ ධර්මතා ටික අර හේතු තුනේ ඵලයක්. එතකොට චක්කු විඥාණයෙන් විඤ්ඤය වෙන්නේ අපි හිතෙන් දැනගන්නේ මොකද්ද විඳින බව හඳුනන බව කල්පනා කරන බව මේ හේතු තුන නිරුද්ධ වෙනකොට අපි හිතපු කල්පනා කරපු දේ නිරුද්ධ වෙනවා. මම දන්නවා මම මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ කියලා. මම ඔක සරලව කියන්න. මම ඉස්සෙල්ල පෙළ මතක් කළේ. කාලේ තමයි ප්‍රශ්නේ. කීයටද වෙන්දට නතර කරන්නේ? ඈ 11යි කාලෙට 11යි 10යි වෙලා ගොඩාක් වටිනා ධර්මයක් තියෙනවා මම අද කොහොම හරි මේ පින්වතුන්ට මේ ධර්ම තේරුම් කරගන්න පුළුවන් මට්ටමට පෙන්වනවා. සරල උපමා තියෙනවා ගොඩාක්. ඒ උපමා ටික ඔක්කොම කිව්වහම තේරෙයි. හැබැයි මට මේක දැන් පටන් ගන්න එකත් පාඩුයි. මට මේ ධහම හරියට කියන්න පටන් ගත්තොත් ඒක තේරෙනකම්ම කියලා ඒක ඒකාග්‍රතාවයෙන් ඉවර කරන්න ඒ හින්දා මම මෙතනින් නවත්තන්න. 11යි 10යි ඉලංග. කමන්නේ මේ ඔක්කොම අවශ්‍යරි තියනවා නේද? ඔක්කොමලා ඉන්නේ. මේ ටික තමයි අපේ ජීවිතේට වටින්නේ. මේ ටික තේරුම් ගන්න බැරි වෙච්ච හින්දායි කෙරවලක් නැති සංසාරයක අපි ආවේ. මම මෙතෙන්ටත් ආවේ මොනවා හරි දෙයක් කියලා යන නෙමෙයි. මේ දුක් සහගත සසරේ ඉඳලා මේ ලෝකයා මගේ බන නෙමෙයි. අනේ මේ බුදු බන දැනගනිත්වා. බුදු බන දැනගෙන සසර දුකින් එතර වෙත්වා කියන අදහසින් ආවා. ඒ හින්දා මම කොහොම හරි මේ ටික මේ තුන්වතුන්ට දෙන්නන්න උත්සාහවත් වෙනවා. අපි හවස් කරේ ඒක ටික කතා කරමු. තැන විතරක් මතක තියාගෙන මට ඒ තැන මතක් කරන්න. මම හිතනවා මේ තුන්වතුන්ට බොහොම වටිනා එදිනෙදා ජීවිතය යොදා ගන්න පුළුවන් විදිහේ දහමක් ලැබෙයි කියලා. මොකද සලායතන නිරෝධය නිවනයි කියලා. මේ ස්පර්ශ ආයතන හයේම නිරෝධයක නිරෝධයක් වෙනවා තථාගතයන් වහන්සේ. අපි දන්නේ මේ ලෝකෙ ගැන විතරයි. අපි හරියට මාළු ටැංකිය කියන මාළු ටිකක් වගේ. මේ ලෝකෙ කොච්චර ලොකු වුණත් මාළු ටැංකිය කියන මාළුන්ට ලෝකෙ කොච්චරද? ටැංකිය විතරයි. ඒ වගේ අපි හැමෝම ඇහත් රූපයත් කනත් ශබ්දයත් නාසයත් ගන්ධයත් දිවත් රසත් කයත් ස්පර්ශයත් මනස ධර්මාරමණක් කියන මේ ටැංකියේ ඉන්නේ. අපි ඔක්කොටම ඔච්චරයි ලෝකේ. ඔතන එහා තියෙන හරියම ලස්සන තැන්. හරිම සුන්දර තොටුපළක්. සීසිලු දිය දහරවල් තියෙන තැන් තියෙනවා. අපි මේ ටැංකියේ ඉන්න ගන්න. ඉතින් මේ ටැංකියක ඉන්නේ මේ ටැංකියෙන් යන්න ඕනේ මෙදෙන්න ඕනේ හැටි මම කියන්නම් හරියට. මට ඒ තැන පොඩ්ඩක් මතක් කරගන්න. එතකොට අපි අපෝ කීයට ගොස් පටන් ගන්න තියෙන්නේ. එකට. එහෙනම් හැමෝම එකට කෑම කාලා එන්න. දැන් කවුරු සාධන දෙයක් පවත්වන්නද? හොඳයි. දැන් ඉඳලා බොහෝම ශ්‍රද්ධාවෙන් සිහි සමාදන් වෙලා ධර්ම ශ්‍රවණය කරලා බොහෝ වටිනා පින්කම් සාධ්‍යයක් සිද්ධ කළා. මේ සිද්ධ කරගත් සියලු කුසල් අපි සියලු දෙනාටම පින් කරගන්න අවස්ථාව සැලසලා දෙනවා. අප පින්වත් සුමංගල ස්වාමීන් වහන්සේට මේ පින්වත් සියලු දෙනාට නිරන්තර පිණසන් පාරමිතාවක් වේවා. ඉතින් හවස උදේ කතා කරනවා. මොකද දැන් කතා කළොත් අපරාධ වෙනවා.